පරිහරන්තු තථාපිතේ ඉමම්මාච ආවාසා ඉමම්මාච ආරාමා පටික්කමන්තු පලායන්තු නස්සන්තු විනස්සන්තු දුරේ වසන්තු මා පුනරාගමින්සු ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වංජේන රක්ඛං බන්දාම සම්බසෝ තණ්හං කරෝ මහාවීරෝ මේධං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකෛතෝ දීපං කරෝ යතින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති වන්දනෝ සෝමිතෝ ගුණ සම්පන්නෝ අනුමදස්සී ජනුන්තම පදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්ථසාරෝ සුමේධෝ අංග පුංගලෝ සුජාතෝ සම්බලෝකං හෝපිය දස්සී නරසබෝ අත්ත දස්සී කාරුණිකෝ ධම්ම දස්සී තමනදෝ සිද්ධාතෝ අසමලෝකේ තිස්සෝ වරද සංවරෝ කුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සම්බයිතෝ සත්තා වෙස්සරු සුඛදායක කකුසන්தோ සත්තවා කොනාගමනෝ රණංජෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගමෝ තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච සංසංචේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ච තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන ච තේපිකං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන ചാති දිසාසු දස භාගේසු තිතා බුද්ධානුභාවතෝ වේරාදි අන්තරායාපි විනසන්තමසේසතෝ ඒවමාදී ගුණෝපේතං පරිත්තන්තං බනමහේ පදුමුත්තරෝ පුරත්තිමායං අග්ගින්නි චේවරේවතු දක්ඛිනේ කස්සපෝ බුන්දෝ නේරිතේච සුමංගලෝ පච්චිමේච සිටි බුන්දෝ ආයබ්බ්‍යාමේ දංකරෝ උත්තරේ පිය දස්සීච ඊසානේ දීපංකරෝ පඨවියං කකුසන්ධෝචේ ආකාසේ සරණං කරෝ එවං දස දිසාස්වේව සම්මේ බුද්ධා පතිත්තිතා අච්ඡන්තරාය සම්මේතේ සෝක රෝග භයාපිච විනස්සන්තු සදාතුයං සම්බිරියාපතේ සුචේ යක්ඛාදි දේවතායිච රාජචෝරාරියංගිමේ අමනුසේහි සම්බේහි තිරච්ඡාන ගතේහිච ජාතං උපන්දවා සම්බේ විනස්සන්තු අසේසතෝ බුද්ධානං ජීවිතස්සන සක්ඛා කේන චියන්තරායෝ කාතුං බුද්ධානං චම්බන්නරං සීනං නසක්කා කේන චියන්තරායෝ කාතුන් බුද්ධානං දත්තිං සමහා පුරිස ලක්කනානං නසක්කා කේන චියන්තරායෝ කාතුන් බුද්ධානං අභිහත චතුන්නං පච්චයානං නසක්කා කේන චියන්තරායෝ කාතුන් ඉමේසං චතුන්නං අච්චරියානං නසක්කා කේන චියන්තරායෝ කාතුන් ඒතේන සච්ච වඤ්ඤේන අන්තරායං අසේසතෝ මාරදයෝ විනස්සන්තු ජය සින්දී භවන්තු තේ සිරිදිතිමතිතේජෝ ජය සින්දි මහාගුණ සාගරස්ස අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දවත්තිං සමා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනුම් ව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්‍ය ධම්මක්ඛන්ධානුභාවේන නව ලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මංගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන චල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්බපාරමිතානුභාවේන රතනත්ත්‍ය සරණානුභාවේන සම්මේතේ සෝකරෝග දුක්ඛ දෝමන සුඛායාසා විනස්සන්තු සම්බ සංකප්පා තුයන් සමිඤ්ඤන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සම්බදාං ආකාශ පම්බත වන භූමි තටාක ගංගා මහා සමුන්ද ආරක්කක දේවතා සදා තුම්හි අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ත්‍ර ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භයා සම්මේතේ අන්තරායා සම්මේතේ උපන්දවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගල විනස්සන්තු ආයුවණ්ඩකෝ ධනවණ්ඩකෝ සිරිවණ්ඩකෝ යසවණ්ඩකෝ බලවණ්ඩකෝ වන්නවණ්ඩකෝ සුඛවණ්ඩකෝ හෝතු සම්බදා දුක්ඛාරෝග භයාවේරා සෝකා සන්තා සුපන්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සින්දි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං හිර්සිරියායුච වන්නෝ ච භෝග බුද්ධි ච අසවා සතවසෝ ච ආයුච ජීව සින්දි භවන්තු තේ මහා කරුණිකෝ නාතෝ හිතාය සම්වපානිනං පුරෙත්වා පාරමී සම්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛානන්නං දිවන්දනෝ එවන්තු යං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්ඛත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං හිතං දේව මනුසානං බුද්ධ තේජේන සොත්තිනා නසන්තු පන්දවා සම්මේ දුක්ඛාවූප සමින්තුතේ සක්ඛත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරං පරිලාහූප සමනං ධම්ම තේජේන සොත්තිනා දස්සන්තු පන්දවා සම්මේ භයාවූපසමින්තු තේ සක්ඛත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන සොත්තිනා නස්සන්දු පන්දවා සම්බේ රෝගා උපසමින්තු තේ යංකින් චිරතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතුරතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යංකින් චිරතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතුරතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මේ තේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛතයක්ක භූතානං පාපංගානි වාරණ පරිත්තසානුභාවේන හන්තුතේ සංඋපන්දමේ යන් දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝදු සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ කාපංගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපං ගහදුසුපිනං අකන්තං සංඝානුභාවේන විනාශෙමින්තු දුක්ඛම් පත්තාචනින් දුක්ඛා භයප්පත්තාචනින් භයා සෝකප්පත්තාචනිසෝකා හොන්තු සම්මේ පිපානිනෝ එත්තාවතාච යම්හි සම්බතං පුඤ්ඤ සංපදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා දානන්ද දන්තු සන්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා හොන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලම් පන්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චතේජේන රක්ඛං බන්ධාම සම්වසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහන්තානං චතේජේන රක්ඛං බන්ධාම සම්වසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයං බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසන්තා ච බුම්මත්තා දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං ආකාසන්තා ච බුම්මත්තා දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරුං ආකාශන්තා ච බුම්මන්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ සදාති බුද්ධං සුන්ද ගුණාකරං දස බලං දේවාති දේවං ජිනං ධම්මං තේන සුදේසිතං භවනුදං දුක්ඛාපගං නිම්මලං සංඝං චාපි නිරංගනං මුනිසුතං වන්දාමහං මුද්දනා බුද්ධෝ ධම්ම වරෝ තථාගත ගනෝ පාලෙන්තු තේ තුම්හි සදාති සාදු සාදු සාදු